කොහොමද පින තමන් කරන පිනකින් දෙව්ලොවක උපදින විදියට හිත හැදෙන්නේ කියන ඒ ඒ කරුණු කාරණා විස්තර ඔබට අපේ මේ දහම් දේශනා මාලාවෙන් හොඳට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි හොඳට කරුණු කාරණා තේරුම් ගන්න දිව්‍ය ලෝකයේ පිළිබඳව ඊළඟට තමයි දැන් කෙනෙකුට මේ පුංචි දෙයක් බුද්ධ කාලේ පුංචි දෙයක් පූජා කරලා දෙව්ලොව උපදිලා තියෙනවා. ඒ වගේම තමයි අපි කියමු දෙයක පූජා කරන්න නෑ කියලා. ඔන්න උදාහරණයක් ගත්තොත් එහෙම මනුස්ස ලෝකේ හිටිය ගොඩාක් දුප්පත් මිනිසෙක්. ඒ මිනිසයා හිඟා කකා ජීවත් වෙන්නේ. කඩමාළු ඇඳගන්නේ. ඊට පස්සේ කණ්ඩ බොණ්ඩ දෙයක් නැහැ. ඊට පස්සේ මෙයාට හිඟා කකා යනකොට මිනිස්සු රැස් වෙලා හිටපු තැනක් හම්බ වුණා. ඒ මිනිස්සු අයිනේ හිටියා මොන හරි දෙයි කියලා. ඒ බුදුරජාණන් වහන්සේ දහම් දෙසන තැන. එයා බණ ඇහුවා. බණ අහලා ඒ ධර්මයේ තේරුම් ගත්තා. දිවි හිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ධර්මයේ සරණ ගියා, සංඝයා සරණ ගියා. සිල්පද පහක් කඩනකොට ආරක්ෂා කළා. පංචශීලී. ආයෙත් හිඟක්කගාම ජීවත් වුණා. හැබැයි අර කාරණා හතර තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන පුදුම ශ්‍රද්ධාවක් තියෙනවා. ධර්මයේ ගැන, සංඝ ගැන සිල්පද පහක් රකිනවා. මෙයා මැරිලා දෙවියන් අතර ඉපදුනා. දෙව්ලොව සියලු දෙවියන්ට වැඩිය දිව්‍ය ආයු වරණ සැප බල අධිපතිකමෙන් දිව්‍ය රූප ශබ්ද ගන්ධ රස පහසෙන් අනිත් දෙවිවරුන්ට වැඩිය අධිපති. ඉතින් මෙයාගේ කලින් ජීවිතය ගැන ගැන දන්න දෙවිවරු තැන් තැන් වලට එකතු වෙලා කුටු කුටු ගෑවා. අහෝ බවත්නි බලන්නකො මේ කාරණාව. මේ මිනිසයා මේ දෙවියා මනුස්ස ලෝකේ ඉන්න කාලේ කඩමාළු ඇඳගෙන හිටියේ. ඒ මේ මේ දෙවියා මනුස්ස ලෝකේ ඉන්න කාලේ හිඟාකකා ජීවත් වුණේ. ඉන්න තැනක් තිබෙන්නේ දැන් බලන්නකෝ දෙව්ලොවට ඇවිල්ලා තවුතිසාවේ අනිත් දෙව්වරුන්ට වැඩිය දිව්‍ය සැප වරණ ආයු වර්ණ සැපබල අධිපතිකම් දක්වනවනේ මෙහෙමත් දේවල් සිද්ධ වෙනවනේ කියලා අර දෙව්වරු කුටු කුටු ගෑවා. සක්දෙමිඳු කතා කරලා කිව්වා දෙව්වරුනි එහෙම කියන්න එපා. ඔබ මේ නිකන් අහක යනේවාට ගරහලා නොදන්නා කරුණු කාරණා කියන්න යන්න එපා. පින්වත් දෙවරුනි මේ දිව්‍ය පුත්‍රයා මනුස්ස ලෝකයේ ඉඳින් දිවිහිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ධර්මයේ සරණ ගියා. ආර්ය මහා සංඝරත්නයේ සරණ ගියා. ඊළඟට සිල්පද පහක් ආරක්ෂා කළා. අන්නේ කාරණා පහෙන් දන් දුන්න දෙවරුන්ටත් වැඩිය විහෙර විහාර හදලා දිව්‍ය ලෝකෙ ගිය දෙවරුන්ටත් වැඩිය මේ දෙවියා ආනුභවයෙන් වැඩි. එතකොට කල්පනා කරන්න අතේ රුපියලක් නැති වුණා කෙනෙකුට දෙන්න දෙයක් නැති වුණත් බුදුරජාන් වහන්සේ සරණ යන එක ධර්මයේ සරණ යන එක ආර්ය මහා සංඝරත්නයේ සරණ යන එක පන්සිල් පද පහ රකින්න එක කොච්චර වටිනවද කියලා කොච්චර වටිනවද කියලා. ඊටුර එහෙනම් අපි නමෝ දස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කියලා බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි කියලා පන්සිල් පද පහ සමාදන් වුණ වෙච්ච තැනම එයාගේ සම්පූර්ණම සුගතියම තියෙනවනේ. එතන එයාට මනුස්ස ලෝකේ අත්හැරිය ගමන් ඒ ටිකම රැක්කත් අපි මේ පන්සිල් ගන්න කොටසම රැක්කත් එයාට දිව්‍ය ලෝකේ අප්‍රමාණ සැප තියෙනවනේ. ඒකයි මම කිව්වේ දිව්‍ය ලෝකේ මෙච්චර බනහලා මෙච්චර අවංකවම ඔබ ඉන්නවා මෙතන මේ ධර්මය අහන පින්වතුන් ශ්‍රද්ධා රූපවාහිනියනොත් ලක්විරු ගුවන් විදුලියනොත් ඒව අන්තර්ජාලය ඔස්සේත් අප්‍රමාණ එක දිගට බණහන පින්වතුන් එනවා. පුදුම ආසාවෙන් බණහන පින්වතුන් එනවා. පින්වතනි ඔබ දෙව්ලෝකට ගියාට පස්සේ දෙවියන් අතර දිව්‍ය සැපයෙන් සැපවත් වීම ඉද්දීන් ඔබට දෙවි කෙනෙක් බණ කියනවා කියලා අහන්න ලැබුණොත් එහෙම ඔබ හිතන්නේ ඒ බණට ඔබ කන් යොමු කරන්නේ නැතුව ඉඳී කියලා හිතෙනවා. මෙච්චර ලංකාවේ මෙච්චර මනුස්ස ජීවිතේ මෙච්චර බනහලා දෙවියෝ අතරට ගියාට පස්සේ ඒ පින් බලයෙන් බනහන් නැතු ඉඳී අනිවාර්යෙන් බනහනවා. ජීවිතේ කැරකි කැරකි ඔහේ හැමතැනම කැරකි කැරකි යද්දී සත්පුරුෂයෝ හම්බෙච්ච ගමන් උතුම් අය හම්බෙච්ච ගමන් ඉක්මනට අපේ ජීවිත වෙනස් වුණානේ. මේ මනුස්ස ලෝකේ අලකලංච ගොඩ මැද එහෙම එකේ දෙව්ලෝ අපි ඉපදිලා ඉඳිද්දී උතුම් සත්පුරුෂයෝ මාර්ගඵලලාභීන් හම්බී හම්බ වුණොත් ඔබ හිතන්නේ අපි මගහැරගනී කියලා මගහැරෙන්නේ නැහැ. මොකද අපේ හැම ප්‍රාර්ථනාවකම තියෙනවා සත්පුරුෂයන්ගේ ඇසුර අපිට ලැබේවා කියලා. පින්වතුනි ජනවසඹ දිව්‍ය පුත්‍රයා තවම සිටිනවා. ඊළඟට මේ දිව්‍ය ලෝකේ සනන් කුමාර කියන බ්‍රහ්ම රාජයා කාලෙන් කාලයට ඇවිල්ලා සක්දෙවිඳුගේ විමානේ දහම් දෙසනවා. දැන් ඉන්න සක්‍ර දේවේන්ද්‍රයා සෝතාපන්න කෙනෙක්. සක්දෙවිඳු දහම් දෙසනවා. නොඑක් දෙවරු දහම් දෙසනවා. ඒ ඒ වගේම මනුස්ස ලෝකේ ත්‍රිපිටක ධාරීව හිටපු සමහර තෙරුන් වහන්සේලා ඒ ධර්මයේ ආශාවෙන් රැකගෙන ධර්මයේ පුරුදු කරලා දෙව්ලෝ ඉපදිලා ඒ විදිහටම දහම් කතාව කරගෙන යන දෙවරු අදට ඉන්නවා. ඉතින් ඒ නිසා දිව්‍ය ලෝකේ රැකවරණයක් තියෙනවා. මනුස්ස ලෝකයට වඩා. අපි ඊළඟ තැන බලන්න එපෑ. මනුස්ස ලෝකෙට වඩා. ඒ නිසා පුළුවන් අය එක දිගට මේ ධහම පුරුදු කරන්න, ඒ වගේම පින් දහම් රැස් කරන්න, කුසල් දහම් රැස් කරගන්න, දෙව්ලොව තියෙන සැපය ගැන කල්පනා කරන්න.